අවබෝධය නැතිකම නිසා මේ සද්ධර්මය අවබෝධ කරගන්න බැරි නිසා අපි හැමදෙනාම බොහෝ කාලයක් සසරේ මේ යත දුවපු සැරිසරපු අය අද දවසේදී මේ බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් ඒ වගේම කල්යාණ මිත්‍රයසුර සද්ධර්මයේ තියෙන වටපිටාව අපිට ලැබිලා තියෙනවා පෙරපින් කළ නිසා අද දවසේදී අපි බොහොම සද්ධාව පෙරදරි කරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ තුලින් ඇතිවන අවබෝධයෙන් අපිට පුළුවන් මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන්න. ඒ නිසා හැමදෙනාම බොහෝම වොමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අද දවසේදී මම මේ දේශනාව සඳහා මාතෘකා කළෙත් අපිට බොහෝම වටිනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් දහම් පරයයක් තියෙන දේශනාවක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝචකෝ අහං භික්කවේ ීමේසං චතුන්නම් බාහිරානං ආයතනානං මහණෙනි මේ බාහිර ආයතන හයේ චතුන්නම් මේ චන්නම් බාහිරානම් ආයතනානම් මේ බාහිර ආයතන හයේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට ඒ වගේම ආදීනවේ ආදීනවේ හැටියට නිස්සරණය නිස්සරණය හැටියට යම් දවසක අවබෝධ කළාද එදා මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා බුදුරජාණන් වහන්සේටත් නුවණක් එළඹ සිටියලු මගේ මේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි මගේ ඉදීම අවසానයි මත්තේ කල යුත්තක් නැහැ කියලා. එතකොට මෙන්න මෙතනදී අපිට තියෙනවා නුවණින් සිහිපත් කරලා බලන්ට වටිනා කාරණා ටිකක්. ඒ සූත්‍රයේම ඉහළ කොටසක් තියෙනවා මම මාත්‍රුකා පාළිය දීර්ඝ වෙන නිසා ඒක මතක් නොකලත් එතනදී පෙන්නනවා <clears throat> මහණෙනි මේ ස්පර්ශ ආයතන 6 බාහිර ස්පර්ශ ආයතන 6 ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර ආයතන 6 ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන ධර්මනා ධර්මතා තුන යම් තාක්කල් අවබෝධ නොකලද ඒ තාක් මම ලෝකයට සම්මා සම්බුද්ධයි කියලා පිළින කලේ නැහැ. සම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ප්‍රකාශ කළේ නැහැ. යම් කලක මම මේ බාහිර ආයතන හයේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට ආදීනවේ ආදීනවේ හැටියට නිස්සරණය නිස්සරණය හැටියට අවබෝධ කළාද අන්න එදා මම මේ ලෝකෙට දෙවියන් සහිත මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයට මම සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එතකොට මෙතනදී අපිට නුවණින් දකින්ද බොහොම වටිනා කාරණාවක් තියෙනවා. මොකක්ද මේ බාහිර ආයතන හයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය දැක්කොත් යම් කෙනෙකුට ආශ්‍රය ක්ෂය කරගන්න එයම ප්‍රමාණවත් කියන කාරණාව මොකද මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවෙන වේදනාව තමයි අපිට තණ්හාව ඇති කිරීමට හේතු වෙන්නේ එතකොට මේ බාහිර ආයතන හය පිළිසිඳ දැක්කොත් අපිට ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒ වේදනාව ගැන ඇති වෙන අවබෝධයෙන් වේදනාවේ කලකිරිලා නොඇලිලා තණ්හා විරාගයක් ඇති කරගෙන අපිට උපාදාන රහිතව මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි නුවණින් බලමු භාග්‍යතුන් වහන්සේ කිබඳු අවබෝධයක් ඇති කරගෙනද මේ බාහිර ආයතන හය කෙරෙහි මේ සතර දුකින් අත මිදුනේ කියලා. ඒ ධර්මතාවයේ සම්මර්ෂණය කළ තේරුම් ගත්තාම එහෙනම් මේ බඳු අවබෝධයක් ඇතුවයි අපිටත් මේ සසර දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ කියන නුවණ ඇති වෙනවා. එතකොට ඒ නුවණම අපිට උපකාරී වෙනවා මේ තණ්හාව ගෙවා දාලා සසර දුකින් අත මිදෙන්න. එතකොට මෙතනදී තව කාරණාවක් තියෙනවා අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුල පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියන ධර්මතාවයක් विद्यमान වෙනවා. භාග්‍යතුන් වහන්සේට අවබෝධ වුණේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තේ පෙර නොඇසූ විරු දහමක්. ඒ කියන්නේ මේ ලෝකයාගෙන් කවදාවත් අහලා නැති ලෝකයට අහලා නැති ලෝකෙ තුලින් ලබන්ට බැරි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම ආවේනික වෙච්ච නුවණකින් ප්‍රත්‍යක්ෂා කර ප්‍රත්‍යක්ෂ කරගන්න ඥානයක් තමයි මේ ආශ්‍රයක්ෂය වීම සඳහා උදව් වුනේ භාග්‍යතුන් වහන්සේට එතකොට එහෙනම් මේ ආස්වාදයේ ආදීනමේ නිස්සාරණය කියන ධර්මතා තුනත් අපි ලෝකේ දන්න ටිකට වඩා ටිකක් ගැඹුරට එහෙන යන්නට ඕනේ. මොකද මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන පරියාය තුලදී ක්‍රමය තුලදී ඒ අවබෝධයෙන් ආස්වාදයේ හරියට දැක්කොත් ආදීනවය හරියට දැක්කොත් නිස්සරණය හරියට වැටහුනොත් ආශ්‍රයක් ඡය වෙනවා. මේ සියලුම සසර දුකෙන් අත මිදී ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඒ අපි දන්න විදිහේ ආස්වාදයකට වඩා අපි දන්න විදිහේ ආදීනවයකට වඩා අපි දන්න විදිහේ නිස්සරණයකට වඩා මෙහි යමක් තියෙන්නට ඕනේ. අන්න ඒ ගැනත් අපි පොඩ්ඩක් නෝනේ සම්මර්ෂණය කරලා බලමු. එතකොට මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ බාහිර ආයතන හයේ ආස්වාදය ආදීනේ නිස්සරණය අවබෝධ කළාමයි සම්මා සම්බුද්ධත්වයටපත් උනේ කියලා. එතකොට බාහිර ආයතන හයේ ආස්වාදය ආදීනවේ නිස්සරණය මොකක්ද? අපි සාමාන්‍ය මට්ටමට දන්නවා, අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, රූපය නිසා සැපක් සොම්නසක් එනවනම් මෙන්න මේකයි රූපේ ආස්වාදය. සද්දය නිසා, ගන්ධය නිසා, රසය නිසා, ස්පර්ශය නිසා, සිතට තියෙන ධර්මාරම්මන නිසා සුවක් සොම්නසක් ඇති වෙනවනම් මෙන්න මේකයි ආස්වාදය කියලා අපි දන්නවා. ආදීනවය කියන එකත් අපි අහලා තියෙනවා දන්නවා අනුමානෙට යම් රූපයක් නිසා දුකක් දුම්රසක් එනවා නම් අනිත්‍ය වෙනවා නම් විපරිණාම වෙනවා නම් මේකයි ඒ රූපේ තියෙන ආදීනවය සද්දයත් එහෙමයි ගන්ධයත් එහෙමයි රසත් ස්පර්ශයත් හිතට දැනෙන ධර්මාරම්මනත් නිසා දුකක් දුම්නසක් එනවනම් අනිත්‍ය නම් විපරිණාම බවක් තියෙනවනම් මෙන්න මේකයි ආදීනවය කියලා අහලා තියෙනවා. එතකොට රූපය කෙරෙහි ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්ම ආරම්මන කෙරෙහි යම් චන්දරාග විනයනයක් තියෙනවා නම් ඒ කියන්නේ තණ්හාවගේ නැති කිරීමක් තියෙනවා නම් තණ්හාව විගේවා දැමීමක් තියෙනවනේ මෙන්න මේක නිස්සරණයයි කියලා අපි අහලා තියෙනවා. දැන් සාමාන්‍ය මට්ටමට අපි අහලා තියෙන ඕක තමයි පෙළදහම. භාග්‍යතුන් වහන්සේද නිතරම වදාරන ත්‍රිපිටක ධර්මයේ තියෙන පෙළේ පෙළ ඔය ටික. නමුත් ඔය ඔය පාළිය තුල තියෙන අර්ථය අපි දැනගන්නට ඕනේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්නට ඕනේ. දැන් අපි ඔය ටික ඔය විදිහට ඉගෙන ගත්තාම ආස්වාදයේ ආදීනවේ නිස්සරණය ඇති වෙන පෙළ දන්නවා. තාම ආස්වාදයේ ආදීනවේ නිස්සරණය දන්නවා නෙමෙයි. ඒක දකින්නවා නෙමෙයි. ආස්වාදයේ ආදීනවේ නිස්සරණය දැනගන්න පෙළ දහම දන්නවා. එතකොට ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන ධර්මතා තුන අපි අපේ ජීවිතයෙන් දැනගන්නට ඕනේ. අපි අපේ ජීවිතයෙන් දකින්නට ඕනේ. එහෙම වුණොත් තමයි ජීවිතයෙන් දකින කොටයි අපිට ඒ ධර්මයන්ගේ කලකිරෙන් කලකිරලා නොයලා මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි කොහොමද මේ ආස්වාදයේ ආධිනව නිස්සරණය අර්ථ වශයෙන් දැනගන්නේ අපි තුලින් දැනගන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි නුවණින් බලමු මොකද මෙතනදී පෙන්නනවා ආස්වාදංච ආස්වාදතු ආස්වාදයෙන් ආස්වාදය යතහ භූතං අබ්බඤ්ඤාසින් ඇත්ත ඇති ඇති අවබෝධ කළාද එතකොට ඇත්ත ඇති හැටිය දකින්නට ඕනේ ආස්වාදයේ ආස්වාදයේ විදිහට. එතන ආස්වාදයේ ආස්වාදයේ විදිහට දකින්ට ආදීනව ආදීන විදිහට දකින්න ගියාම අපිට මේකේ අර්ථ විවරණයක් කරගන්න වෙනවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ පදයන්ගේ ඇති අර්ථය පොඩ්ඩක් ලෙහෙලා ඒක සම්මර්ෂණය කරලා බලන්න වෙනවා. ආස්වාදයේ එන්නේ කොතනින්ද? ඒ ආස්වාදය කුමන කුමන ආකාරයට ප්‍රභේද වෙනවද ආදීනවය ඇති වෙන්නේ කොහොමද ඒ ආදීනවය කුමන කුමන ආකාරයකට ප්‍රභේද වෙනවද කියලා ඉස්සෙල්ලා විස්තර වශයෙන් විග්‍රහ කරලා දැනගන්න ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ තමයි හරියටම ආස්වාදයේ වැටහුනොත් ආදීනව කියන එක පහළ වෙනවා ප්‍රකට වෙනවා ආදීනවේ පහළ වුණොත් ප්‍රකට වෙනොත් නිස්සරණය කියන එක එළඹ සිටිනවා. එතකොට ආස්වාදය කියන එක බොහොම ප්‍රමාණවත් හරියට විස්තර වශයෙන් විග්‍රහ කරලා දැනගන්නට මම එහෙම දේශනා කරන්න හේතුනේ මොකක් නිසාද? පින්වතුන් අහලා තියෙනවා මේ ශාසනයේ ධර්ම අවබෝධයේදී චරිත හතරක් තියෙනවා. උද්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරමේ කියලා. එතනදී ධර්මයේ සඳහන් වුණ දැන් උද්ගටිතඤ්ඤ කෙනාට ආස්වාදයේ විතරක් දේශනා කළාම හොඳටම ඇති. ආදීනවේ නිස්සරණේ යාට ඉබේම වැටහෙනවා මේ ආශ්‍රයක්ෂය වෙනවා. ඊට පස්සේ විපටිඥ කෙනාට ආස්වාදයයි ආදීනවයයි කියන ධර්මතා දෙකම කියන්නට ඕනේ. එයාට නිස්සරණය වැටහෙනවා. ඤේය පුද්ගලයාට ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි කියන තුනම දේශනා කරන්නට ඕනේ. එතකොට තමයි එයාට අර්ථය වැටහෙන්නේ. ඉතින් ඒ නිසායි මේ තුල ආස්වාදය කියන කාරණාව තේරුම් ගත්ත පමණකිනුත් ආශ්‍රයක්ෂය වෙන්න ධර්මතාවයක් ඒ තුළ තියෙනවා. ආස්වාදයේ කියන ධර්මතාවයේ අවබෝධයේ ඒ තරම් ගැඹුරට දිව යනවා. ආදී ආස්වාදයේ ආදීන වේ තේරුම් ගත්තත් ආශ්‍රයක්ෂේ වීමේ ධර්මතාවයේ තියෙනවා. එහි අර්ථයේද ඒ තරම් ගැඹුරට දිව යන පරයයක් මේ තුලින් विद्यමානයි. ආස්වාදයට ආදීනව නිස්සරණයක් කියන ධර්මතා තුන විස්තර විසින් දැනගත්තාම ඒ තුලින් ආශ්‍රයක්ෂේ කිරීමේ හැකියාව තියෙනවා. ඒ ධර්මතා තුනේද අර්ථයේ තරම් ගැඹුරට විද්‍යමාන වෙනවා. ඒ නිසා අපි ඉස්තර වෙලාම ආස්වාදයේ කියන ධර්මතාවය විස්තර වශයෙන් නුවණින් බෙදමු බෙදලා බලමු පින්වතුනි. ආස්වාදයේ කියන එක පෙන්නකොට පෙළේදී අපිට පෙන්නනවා පිටකය තුලදී යම් රූපයක් නිසා සුවක් සුම්නසක් ලැබෙනවා නම් මෙන්න මේකයි රූපයාගේ තියෙන ආස්වාදේ කියලා. එතකොට මේ රූප ටික බෙදලා ආස්වාදයේ කුමන කුමන ආකාරයකට තියෙන්නේ කියන එක බලමු. දැන් ආස්වාදයේ දෙකට බෙදුව සුවක් සොම්නසක් ඇති වෙනවා නම් යම් රූපයක් නිසා සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේකයි රූපය ආස්වාදය කියලා. එතකොට සුව ඇති වෙන රූපය මොකක්ද සොම්නස ඇති වෙන රූපය මොකක්ද ඒ සුව සොම්නස ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ යම් කෙනෙකුට මේ රූපෙනුයි සුවය ඇති වෙන්නේ මේ රූපෙනුයි සොම්නස ඇති වෙන්නේ ඒ සුවය ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි ඒ සොම්නස ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා හොඳට ලෙහෙලා දිගහැරලා බැලුවොත් දිගහැරලා තේරුම් ගත්තොත් අන්න එයා ආස්වාදය ආස්වාදයේ විදිහට දන්නවා. එහෙම නැතුව සැපදායක බව සැපදායක හැටියට ලෝකේ හැම කෙනෙක්ම දන්නවා. සුවේන දේ සුවයි කියන එක ලෝකේ ඔක්කොමල දන්නවා. ඒ දන්න නිසා ඉන්නේ සුවේ හොයාගෙන යන්නේ ඇලෙන්නේ. නමුත් මෙතනදි දේශනා කළේ සුවේ සුවේ විදිහට දන්නවා කියලා ඒ සුවය ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියන අවබෝධයක් ඒ තුල ලැබෙන්නට ඕනේ. ඒ අවබෝධයටයි පින්වතුනි මේ සුවයේ ආදීනව ප්‍රකට වෙන්නේ. සුවය ගැන කලකිරෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි අපි මෙතනදී විස්තර කරලා බලමු සුවක් සොම්නසක් එන කොට රූපයක් නිසා ඒ රූප මොනවද සුව සොම්නස් මොනවද කොහොමද එන්නේ කියන කාරණාව බලමු. පින්වතුනි මේ රූප ටික භාග්‍යතුන් වහන්සේ බෙදුවා දැන් අපි එක පරයයකින් එක ක්‍රමයකින් රූප ගැන ඉගෙන ගන්න යන්නේ ඉමේසං චන්නං බාහිරාණං ආයතනානං මේ බාහිර ආයතන හයි කියලා භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රදේශයක් ලැබුවා සීමාවක් කළා මෙන්න මේ ටිකේ අනවබෝධයයි යම්තාක් සම්මා සම්බුද්ධත්වයටපත් නොඋනේ මෙන්න මේ ටිකේ අවබෝධයනේ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ කියලා පෙන්වනවා. එහෙනම් අපිටත් ආශ්‍රයක්ෂය කරගන්න ඒ ටිකේ අවබෝධය හොඳටම ප්‍රමාණවත් වෙනවා. අපි මේ හයක් වූ බාහිර ආයතනයන්ගේ ආස්වාදය ගැන ඉස්සෙල්ලා පරේෂණයක් කරමු. පින්වත්තුනි ඒ බාහිර ආයතන හය හොඳට සිහිපත් කරගන්නට ඇසට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස කයට දැනෙන පොට්ටබ්බ සිතින් දැනගන්නා වූ ධර්මාරම්මන මෙන්න මේ ටික තමයි බාහිර ආයතන 6 මෙන්න මේ බාහිර ආයතන 6 සුවක් සුම්නසක් කියනවනම් මෙන්න මේක තමයි ආස්වාදේ එතකොට බාහිර ආයතන හයේ සුව කුතනින්ද එන්නේ සොම්නස කුතනින්ද එන්නේ කියලා දැන් අපි පොඩ්ඩක් බලමු. පින්වතුනි ඇහැට පෙනෙන රූපය හැම කල්හිම හැම වෙලාවෙම උපේක්ෂා සහගතයි. හැම වෙලාවෙම ඇහැට පෙනෙන රූපය උපේක්ෂා සහගතයි. කනට ඇහෙන ශබ්දය උපේක්ෂා සහගතයි. නාසයට දැනෙන ගන්ධය උපේක්ෂා සහගතයි. දිවට දැනෙන රසය උපේක්ෂා සහගතයි. එතකොට අපිට යම් කිසි වෙලාවකදී මේ ඇහැ කන දිව නාසය කියන ධර්මතා හතරට ප්‍රකට වෙන රූප, ශබ්ද, ගන්ධ, රස කියන මෙන්න මේ ටිකේ ආරම්භක අවස්ථාව උපේක්ෂා සහගතයි ඒකෙන් කිසිම වෙලාවක සැපක් හෝ සුවක් හෝ ලැබෙන්නේ නැහැ ඊට පස්සේ මේ දැකපු අරමුණ හිතෙන් හිතලයි අපි සතුටු වෙන්නේ ඇහැට පෙනෙන අවස්ථාව ඇහැට රූපයක් පෙනෙනවා නම් පින්වතුනි මේ රූපයේ ඇහෙන් දැකපු රූපේට හිතෙන් හිතලයි අපි සතුටු වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම රූපය නිසා අපිට හම්බ වෙන්නේ සොම්නසක්. කනට ඇහෙන ශබ්දය හිතෙන් හිතලයි අපි සතුටු වෙන්නේ. එතකොට ශබ්දය නිසා අපිට ඇති වෙන්නේ හැම වෙලාවෙම සොම්නසක්. නාසයට දැනෙන ගන්ධය උපේක්ෂා සහගතයි හිතින් හිතලයි අපි සතුටු වෙන්නේ. එතකොට ගන්ධය නිසා අපිට ඇති වෙන්නේ සොම්නසක්. ඒ වගේම දිවට ගැටෙන අවස්ථාව, જીවහා විඥාන අවස්ථාව, රස දැනගන්න අවස්ථාව උපේක්ෂා සාගතයි. මනෝ විඥාන මට්ටමින් තමයි අපි ඒකේ සතුටු වෙන්නේ. එතකොට දිවට දැනෙන රසයක් ආරම්භය අපිට ඇති වෙන සතුට සොම්නසක් විදිහටයි. රූපය, ශබ්දය, ගන්ධය රසය කියන මෙන්න මේ ස්පර්ශ ආයතන හතරේ අපිට ඇති වෙන්නේ සොම්නසක්. එතකොට කයට ගැටෙනවා නම් යම් රූපයක් පොට්ටබ්බය මෙන්න මේ පොට්ටබ්බය තමයි සැපසහගත වෙන්නේ. මෙන්න මේ පොට්ටබ්බය තමයි සැපසහගත වෙන්නේ. ඊට පස්සේ හිතින් ධර්මාරම්මණයක් සිහි කරනකොට හිතින් ධම්ම රූපයක් අපි සිහි කරනකොට ඇති වෙනවා නම් අපිට සැපයක් ඒ සොම්නසක් නිසායි. එතකොට හොඳට තේරුම් කරගන්නට ඕනේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස සිතට පහළ වෙන ධර්මාරම්මන කියන ටිකෙන්ම පහළ වෙන්නේ සොම්නසක් විතරයි. ඒ කියන්නේ ඊට අනුව හිතලා හිතලයි අපි සතුටු වෙන්නේ. ඉබේම සතුට එන්නේ නැහැ. ඉබේම සැපයක් දැනෙන්නේ නැහැ. හිතට මිහිරක් කිසිම වෙලාවක දැනෙන්නේ නැහැ. ඒ දේවල් ආරම්භය සතුට ඇති වෙන විදිහට හිතලයි අපිට සතුට වෙන්න තියෙන්නේ. ඒ නිසායි ඒවෙන් සොම්නසක් එන්නේ. කයට ගැටෙන දේට නම් අපි සතුටු වෙන විදිහට හිතුවත් නැතත් ඒ ස්පර්ශයේ කයට දැනෙන ස්පර්ශයේ මෘදු මොලොක් එකක් නම් ඒක සැපසහගත වෙනවා සැපයක් ඇති වෙනවා එතකොට සුවය කියන එක සැපය කියන එක ඇති වෙන්නේ කාය සම්පස්සයකින් විතරයි ඒ කියන්නේ පොට්ටබ්බ රූපයකින් විතරයි සැපය කියන එක ඇති වෙන්නේ ඔන්න දැන් ආස්වාදය කියන එක දෙකට බෙදුවා සුවක් සොම්නසක් කියලා සුවය ඇති වෙන්නේ කොතනින්ද සොම්නස ඇති වෙන්නේ කොතනින්ද කියලා දැන් අපි බලාගත්තා. සුවය ඇති වෙන්නේ හැම වෙලාවෙම කාය සම්පස්සයෙන් පොට්ටබ්බ රූපයෙන් බාහිර ආයතන වලින් පොට්ටබ්බ රූපයෙන් විතරයි අපිට සුවය කියන එක සැපය කියන එක ඇති වෙන්නේ. සුම්නස කියන එක අනිත් බාහිර ආයතන හයෙම්ම මේ පහෙම්ම රූප ආයතනය, සද්ධා ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, ධම්ම ආයතනය කියන ආයතන පහෙම්ම අපිට ඇති වෙන්නේ සෝමනස්සය. එතකොට පොට්ටබ්බ ආයතනේ සුවක්, සැපක්. එතකොට ඔන්න බාහිර ආයතන 6 සුමව සුව සොම්නසකට අපි බෙදාගත්තා. දැන් අපි බලන්නට ඕනේ ආස්වාදී ආස්වාදයේ හැටියට දන්නවා කියනකොට සුවේ ඇති වෙන තැනත් සොම්නස ඇති වෙන තැනත් දැනගෙන තියෙන්නට ඕනේ. ඒ නිසයි මම ওই ටික බෙදුවේ. දැන් ඊට පස්සේ සුවේ ඇති වෙන්නේ කොහොමද? සොම්නස ඇති වෙන්නේ කොහොමද? කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. දැන් අපි බලමු සුවය ඇති වෙන හැටි අපිට. සොම්නස ඇති වෙන හැටි අපිට. අපි ඇහැට පෙනෙන රූපයෙන් සොම්නස ඇති වෙන රූපයෙන් සතුටු වෙන්නේ කොහොමද? රූපයෙන් අපි ආස්වාදයක් විඳින්නේ කොහොමද කියලා බලමු. මම මුලින් මතක් කළා ඇහැට පෙනෙන රූප ගත්තාම මේ රූපයත් රූපේ පෙනෙන අවස්ථාවේදී චක්කු විඥාන කියන අවස්ථාව ගත්තාම උපේක්ෂා සහගතයි එතන සැප හෝ දුක් හෝ නැහැ එතකොට මෙන්න මේ ඇහෙන් රූපයක් ගල්වාගෙන එල්බගෙන ඒ රූපයේ ආරම්භය සතුට ඇති වෙන විදිහට අපි හිතනවා. සතුට ඇති වෙන විදිහට අපි හිතලා සතුට වෙනවා. නමුත් මෙතනදී ආස්වාදයේ ආස්වාදයේ විදිහට අපි දන්නේ නැහැ කියලා කියන්නේ මේ පෙනෙන රූපය අනිකක් සතුට ඇති වෙන විදිහට හිතීම අනිකක් මේ පෙනෙන දේට සතුට ඇතිගෙන විදිහට හිතලා නේද අපි සතුටු වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ ආස්වාදයේ ආස්වාදයේ හැටියට නොදන්නකොට අපිට ප්‍රකට වෙන්නේ කොහොමද? මේ සතුට ආවේ හරියට පෙනෙන රූපෙන් වගේ. අන්න ඒ මුලාවයි අපිට හේතු වෙන්නේ පින්වතුනි මේ රූප තණ්හාව නැවත නැවත ඇතිකරන්න වැඩි වෙන්න රූප තණ්හාව ක්ෂය වෙන්නේ රූපය ආදීනව ප්‍රකට වෙන්නේ සද්දයත් එහෙමයි සද්දේ උපේක්ෂා සහගතයි කනෙන් උපේක්ෂා සහගත සද්දයක් අසමින් එල්බගෙන හිතෙන් ඒකේ මිහිර ඇති වෙන විදිහට මනෝ විඥාණයෙන් ආස්වාදය ඇති වෙන විදිහට හිතෙන් අපි මෙනෙහි කරනවා කනට ඇහෙන ශබ්දය අනෙකක් සතුට ඇති වෙන විදිහට හිතෙන් ඒක මිහිරි බවට මෙනෙහි කරන ටික අනෙකක් නමුත් ඒ අපි ආස්වාදයේ ආස්වාදයේ විදිහට දන්නේ ඒ ශබ්දයයි ශබ්දයේ ආරම්භය මිහිර ඇති වෙන විදිහට හිතෙන් මෙනෙහි කිරීමයි කියන ධර්මතා දෙකම එකට එකතු වෙලයි පින්වතුනි අපිට සද්දයෙන් සොම්නසක් ඇති වෙන්නේ සතුටු වෙන විදිහට හිතන නිසායි නාසයත් එහෙමයි නාසයට දැනෙන ගන්ධයේ උපේක්ෂා සහගතයි ගන්ධායතනය ඒ නාසයට දැනෙන ගන්ධයක් එල්බගෙන ඒ අරමුණෙන් හිත අල්වාගෙන මනෝ විඥාන මට්ටමින් ආස්වාදයේ ඇති වෙන විදිහට අපි මෙනෙහි කරනවා හිතනවා ඒ ගන්ධ රූපයත් අපේ හිතෙන් හිතීමත් කියන ධර්මතා දෙක නිසා ගන්ධයෙන් අපිට ආස්වාදයක් ලැබෙනවා. නමුත් ආස්වාදයේ ආස්වාදයේ විදිහට නොපෙනෙන නිසා අපිට හිතෙන්නේ මේ මිහිර මෙහි සැපාවේ මේ ගන්ධයෙන් කියලයි. දිවට දැනෙන රසයත් කයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. කයට දැනෙන හිතට දැනෙන ධර්මාරම්මනත් එහෙමයි. එතකොට මෙතනදී අපි දැන් බලන්නට ඕනේ ආස්වාදයේ ආස්වාදයේ විදිහට හොඳට ප්‍රකට කරගන්න මේ ධර්මතාවය නුවණින් ඒ සඳහා මම උපමාවක් මතක් කරන්නම් මේ පින්වතුන්ට මේ උපමාවට තබලා බලන්න එතකොට මේ කාරණාව වටහා ගන්න මේ පින්වතුන්ට බොහොම පහසුයි. මම මෙයිට පෙරත් මතක් කරලා තියෙනවා මේ පින්වතුන් දන්නවා මේ කැලේ ඉන්න වල් අලි ගොඩාක් හරි කැමති ගොඩාක් ප්‍රිය කරනවා අන්දර කටු සහිත අකුල් කඩාගෙන කන්න අන්දර කියලා කටු జాතියක් තියෙනවා ඊටාත්ම තියුණු කටු තියෙන්නේ. මනුස්ස ශරීරයකට එහෙම ඇහුනොත් අධික විසයි. බොහෝ වෙලාවක් බොහෝ දවසක් යනකම් ඒකේ තුවාලෙද හොඳ වෙන්නේ නැහැ. ඒ තරම් විසයි ඒ කටු ඒ තරම් තියුණු ඒ කටු. මෙන්න මේ අන්දර කටු අකුල් වලට තමයි අලි ගොඩාක් ආස. අන්දර අතු තමයි කඩාගෙන කන්නේ. ඒකට හේතුවක් තියෙනවා පින්වතුනි. අලියෙක් මේ අන්දර කටක් කඩාගෙන කනකොට ඒ අන්දර කටු කටේ ඇනිලා ලේ එනවා. එතකොට නැවත නැවත හපනකොට කටේ ඇනිලා ලේ එනකොට ඒ ලේ රහත් එකතු වෙලයි මේ සතාට රස දැනෙන්නේ. අන්දර අත් කඩාගෙන කනවා කනකොට කටේ ඇනිලා ලේ එනවා. දැන් මේ සතාට රස එන්නේ අන්ධරාත්‍ය විතරක් නෙමෙයි ඒ අන්දරාත්තයි කටේ තියෙන ලේ කියන දෙකම එකට එකතු වෙලයි මෙයාට සැපයක් එන්නේ. හරි රහක් දැනෙනවා. දැන් මෙයාට දැනෙන සැපේ සැපේ හැටියට දන්නේ මට රසක් එන්නේ මේ දැනෙන රසය මේ සැපය ඇති වෙන්නේ අන්දර කටු අන්දර අත්ත කඩාගෙන කනකොට ඒකේ තියෙන කටුත් ඇනිලා ලේ එනවා ඒ අන්දරාත්තේ ලේ උලයි රස නේද මේ කියලා එයා ඒ ආස්වාදේ ආස්වාදේ විදිහට දන්නේ එහෙම නොදන්නකොට එයාට හිතෙන්නේ මොකක්ද මේ රස තියෙන්නේ අන්දරවලයි කියලා. අර බාහිර තියෙන අත්තේයි කියලයි හිතෙන්නේ. බාහිර තියෙන අත්ත කඩාගෙනයි කන්නේ. කනකොට කටේ ලේ ඇනිලා ලේ රහත් එක්කයි රස දැනෙන්නේ අන්දර ගහේ ලේ රහේ දෙකම එකතු වෙලා රස දැනෙන්නේ ඒ එන රස ඔක්කොම තියෙන්නේ බාහිර පෙනෙන අන්දර ගහේ කියලා හිතාගෙන දැන් ඊට වඩා ලොකු අත්තක් කඩලා ගන්නවා. එතකොට දැන් ඇනෙන ලේ ප්‍රමාණය වැඩි, දැන් රස දැනෙන ප්‍රමාණය වැඩි. දැන් ආපහු හිතාගන්නේ මේ රසය එන්නේ බාහිරින් කියලා. ආපහු තව අත්තක් කඩාගෙන කනවා. මේ විදිහටයි තණ්හාව මේ අනවබෝධය ආස්වාදයේ ආස්වාදයේ විදිහට නොදැක්ක අනවබෝධයයි පින්වතුනි මේ තණ්හාව බොහෝ වීමට හේතුව. එතකොට අන්නේ උපමාව හොඳට බලන්ද අන්දරාත්තාන එකක් කටේ ඒ අන්දරාත්ත ඇනිලා කටේ ලේ එන එක අනිකක්. ලේ රසය අනිකක්. මේ දෙකම එකට එකතු වෙලයි අන්දරාත්තයි ලේයි දෙකම එකට එකතු වෙලයි එයාට රසයක් දැනෙන්නේ සැපයක් දැනෙන්නේ නමුත් ඒ ආස්වාදය ඒ ලැබෙන සැපය ඇත්ත ඇති හැටි නොදකින කම නිසා මෙන්න මේ විදිහට නේද සැපේ ලැබෙන්නේ කියන එක නොදන්නා කමම හේතුවක් වෙලා ආපහු බාහිර ආයතනයන්ගෙන් නැත්තම් අන්දර බාහිර තියෙන අන්දර ගහෙන් තමයි මේ සැප එන්නේ කියලා හිතා ගන්නවා ඒ තියෙන තණ්හාව එන්න එන්න වඩා වර්ධනය වෙනවා. ඔන්න ඔය උපමාව පොඩ්ඩක් අපි සසඳලා බලමු අර ආස්වාදය ඇති වෙන සුව සොම්නස් කියන රූප ටිකට ගලපලා මම මතක් කළා සොම්නසක් කියන එකෙත් ආස්වාදයේ කියන තැන අපි ආස්වාදයේ ආස්වාදයේ විදිහට දන්නේ නැතිකම තියෙනවා කියලා. ඒ කියන්නේ සුවය සුවය විදිහට අපි දන්නේ නැහැ. සොම්නස සොම්නස විදිහට දන්නේ නැහැ කියලා මතක් කළා. ඒකෙන් මතක් කළේ අන්න අර උපමාවට ගලපලා බලාගන්න පුළුවන් විදිහට. දැන් අපි ඒ උපමාවට පොඩ්ඩක් ගලපලා මේ උපමෙය බලාගනිමු. බාහිර අන්දරාත්ත වගේ කියලා හිතාගන්නකෝ ඇහැට පෙනෙන රූපය. දැන් ඒ අන්දරාත්ත කඩාගෙන කනකොට කටේ ඇනෙනවා ඇනිලා ලේ එනවා ලේ රහත් දැනෙනවා ඒ කටේ ඇනෙනවා ඇනිලා ලේ එනවා වගේ තමයි රූපය අරඹය සතුට ඇති වෙන විදිහට අපි හිතනවා. දැන් අර අලියට සුවය එන්නේ සැප එන්නේ අන්දරාත්තයි කටේ ලේ රහයි කියන දෙකම එකතු වෙලා වගේ අපිට මේ පෙනෙන රූපෙකින් සැපයක් එන්නේ ඇහැට පෙනෙන රූපයයි ඒ රූපය සතුට ඇති වෙන විදිහට හිතින් හිතලා ඒ හිතින් හිතීම නිසායි නමුත් ආස්වාදයේ ආස්වාදයේ විදිහට අපිද දන්නේ නැහැ අර අලිය ආස්වාදයේ ආස්වාදයේ විදිහට දන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ අන්දරාත්තයි ලේයි කියන දෙකෙන් එන අත්දැකීම නිසා ඇතිවෙන සැපය එයාට කෙලෙසයකට පෙන්වන්නේ බාහිර ගහෙන් ආවා වගේ ඒ වගේ ඇහැට පෙනෙන රූපය උපේක්ෂා සහගතයි. ඒ රූපය නිසා ආස්වාදයේ කියන එක ඇති වෙන විදිහට සතුට ඇති වෙන විදිහට හිතලා අපි සතුට වෙනවා ඒ සතුට වෙන විදිය නොදන්නකොට අපිට කෙලෙසයකට පෙන්නනවා අපිට මේ සතුට එන්නේ මේ ලස්සන උයන බැලුවාම ලස්සන ගේ බැලුවාම මේ වටපිටාව බැලුවාම නැත්තම් මේ රූපය නිසායි මේ සොම්නස එන්නේ වගේ අපිට පේන්නේ. ඒ වගේම සද්දයත් එහෙමයි අන්දරාත්ත වගේ තමයි සද්ද රූපය සද්ද ආයතනය ඒක කටේ ඇනිලා ලේනවා වගේ තමයි අපි මේ සද්ද රූපේ හිතෙන් අල්ලාගෙන මනෝ විඥාන මට්ටමින් ආස්වාදයේ ඇති වෙන විදිහට හිතනවා. ඒ සද්ද රූපයත් ආස්වාදයේ ඇති වෙන විදිහට අපි හිතපු නිසා තමයි මේ සද්දයෙන් අපිට සුවක් සොම්නසක් ආවේ. නමුත් අපි ආස්වාදයේ ආස්වාදයේ විදිහට නොදකිනකොට අපිට පෙනෙන්නේ මේ බාහිර සද්දය නිසා සැපක් ආවා වගේ. සොම්නසක් ආවා වගේ. ගන්ධයත් එහෙමයි අපිට ගන්ධ රූපය හරියට අන්ධරත්ත වගේ රසත් එහෙමයි රස රූපය හරියට අන්ධරත්ත වගේ ඒ ගන්ධයයි රසයි කියන ධර්මතා දෙකද හිතෙන් අල්වාගෙන ඊට අනුව මෙනෙහි කරන නිසා ඊට අනුව මෙනෙහි කරන නිසා අපිට සොම්නසක් ඇති වෙනවා. නමුත් ගන්ධයයි රසයි ඊට අනුව මෙනෙහි කිරීමයි නිසයි මේ සොම්නස ඇති උනේ කියන එක අපිට පේන්නේ එහෙම ආස්වාදයේ ආස්වාදයේ විදිහට නොදකිනකොට කෙලෙස් එකට පෙන්නවා මේ සැපේ කියන්නේ බාහිර රසය සැපසහගතයි ඒ වගේම ගන්ධය සැපසහගතයි කියලා. එතකොට ඒ රස හොයන තණ්හාව ගන්ධ නැවත නැවත හොයාගෙන යන තණ්හාව තව තව වැඩෙනවා. පින්වතුනි මේ කයට නම් ස්පර්ශයේ සැපසහගතමයි කියලා මම මතක් කළා. මෘදු විදිහට අපි මෙනෙහි ස්පර්ශ වුණු මෘදු දෙයක් අපි සැප ඇති වෙන විදියට හිතුවත් නැතත් සැප ඇති වෙන විදියට හිතුවත් නැතත් සැප සහගතයි ඒ විඥානය. කයට පොට්ටබ්බ රූපයක් ගැටෙනකොට ඒ ගැටීම නිසා ස්පර්ශය ඇති වෙනවා ඒ ස්පර්ශය නිසායි සැප සහගත වේදනාවක් පහළ වෙන්නේ. එතනදි තියෙන විපල්ලාසය තමයි එතන තියෙන ආස්වාදයේ ආස්වියාදයේ විදිහට නොදන්නාකම තමයි සවිඥානික කයට බාහිර පොට්ටබ්බ රූපේ ගැටෙනකොට මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතේ සැපසහගත වේදනාවක් පහළ වෙන්නේ. නමුත් මේ ස්පර්ශය නිසායි මේ සැපේ පහළ වුනේ සැපේ කියන එක මේ කාය විඥාණයෙන් උපද්දපු එකක් කියලා අපි දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ අපිට කෙලෙසයකට පෙන්නනවා විපල්ලාසයකට පෙන්නනවා මේ සැපේ තියෙන්නේ බාහිර පොට්ටබ්බ රූපේයි කියලා. ඔන්න එතකොට පොට්ටබ්බ තණ්හාව ඇති වෙන්නේ එහෙමයි. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ධම්ම තණ්හා කියන ටික ඇති වෙන්නේ ඒ වස්තුන් උපේක්ෂා සහගතයි ඊට අනුව සතුට ඇති වෙන විදිහට හිතලයි අපි සතුටු වෙන්නේ ඒ බව නොදන්නා කම නිසායි රූප, ශබ්ද, ගන්ධ, රස කියන ටිකත් ධම්මායතනත් අපිට හැම වෙලාවෙම සැපසහගත වෙලා තියෙන්නේ. කයට ගැටෙන පොට්ටබ්බය නිසා විඥානයේ සුඛ සහගතයි ඒ ස්පර්ශයේ සුඛ සහගතයි ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව සැපසහගතයි. මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්නේ කියලා නොදකින්න කමයි පොට්ටබ්බයෙන් නැත්තම් බාහිර රූපයෙන් මේ සැපය ආවේ කියන අදහස අපිට ඇති වෙන්න හේතුව. එතකොට ආස්වාදය ආස්වාදයේ විදිහට දන්නවා කියලා යම් කිසි තැනක කියනවා නම් මෙන්න මේ කාරණාව හෙළි වෙන්නට ඕනේ. පින්වතුනි යම් වෙලාවක අලියා ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැනගත්තොත් එයා අන්තර්ගහ කපනකොට සැපේනවා නම් ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැනගත්තොත් එයාට දැනගන්න වෙන්නේ කොහොමද මේ අන්දර අත්ත වෙනම එකක් ඒ අන්දර අත්ත කනකොට කටේ කටු ඇනිලා ඒ නිසා ලේ එනවා ඒ ලේ වල රහයි මේ අන්දර ගහේ අන්දර ගහයි දෙකම එකතු වෙලා නේද මට මේ සැපක් එන්නේ කියන කාරණාව යාට තේරුණොත් තමයි ආස්වාදය ආස්වාදයේ විදිහට දන්නවා කියන කාරණාව කියන්න වෙන්නේ යම් වෙලාවකදී ඒ ඇත්ත නොදැන හපන වාරයක් ගන්න බාහිර අන්දර ගහෙන් සැපේනවා කියලා හපන තාක් එයාට ආස්වාදය ආස්වාදය හැටියට දකිනවා කියන ධර්මතාවය නැහැ. ඒ වගේ අපිට දැනගන්නට ඕනේ ඇහෙන් රූපයක් බලලා සැපේ ඇති වෙන විදිහට අපි හිතලයි සතුටු වෙන්නේ කියන කාරණාව අපි නොදකින තාක් ආස්වාදයේ ආස්වාදයේ විදිහට දන්නේ අපි ආස්වාදයේ ආස්වාදයේ විදිහට දකින්න ගියොත් අපිට අපිට හම්බ වෙනවා රූපය කියන එකෙන් එන්නේ සොම්නසක් ඒ සොම්නස දෙ එන්නේ රූපය නිසා නෙමේ රූපය ඇහෙන් දල්වාගෙන එල්බගෙන සතුට ඇති වෙන විදියට හිතලයි අපි සතුටු වෙන්නේ නේද කියලා දැක්කොත් ඔගොල්ලෝ දන්නවා අපිම සතුට ඇති වෙන විදියට හිතලා සතුටු වෙලා මිසක බාහිර රූපෙන් සතුට වෙලා නැහැ අපි අලියා අලියාගේම කටේ ඇනිච්ච ලේ ටිකෙන් සතුටු වෙලා තියෙනවා මිසක අන්තර ගහින් නෙමෙයි වැඩි සැපක් ඇවිල්ලා තියෙන්නේ යාට. එතකොට Taman Tamanගේම ලේ වලට මේ තණ්හා කළ රහ විඳලා තියෙනවා වගේ අලියා අන්තිමට අපි අපේම විතර්ක වලට තණ්හා කරලා තියෙනවා අපි අපේ විතර්ක වලටම රස විඳලා තියෙනවා එහෙන් රූපයක් බලලා සතුට ඇති වෙන විදිහට හිතලා අපි සතුට වෙලා තියෙන්නේ. කනෙන් ශබ්දයක් අහලා සතුට ඇති වෙන විදිහට හිතලා සතුට වෙලා තියෙන්නේ. නාසයෙන් ගන්ධයක් දැනගෙන සතුට ඇති වෙන විදිහට හිතලා සතුට ඇති වෙලා තියෙන්නේ. මේ ඇත්ත දැක්කොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටික මේ තරම් වටිනාකමකින් අපිට පෙනෙන්නේ නැති වෙයි. මේවා එල්බගෙන අපේම මනසින් සැප ඇති වෙන විදිහට ක්‍රියා කරලා යප සැප විඳලා තියන්නේ කියන රහස හෙළි වෙයි. මේ තණ්හාව නැති කරන්න තියෙන ක්‍රමයම මෙන්න මේ ඇත්ත ඇති හැටි දැකීම සම්මාදිට්ඨිය. ඔන්න ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැක්කොත් පින්වතුනි ඒකෙම ආදීනව ප්‍රකට වෙනවා කියලා මතක් කළේ අර වටිනාකම සම්පූර්ණ අඩු වෙනවා සම්පූර්ණ කලකිරීම ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි එයා දන්නවා අපි දුක් විඳින්නෙත් ওই විදිහටම නේද කියලා අපි ඒ ගැනත් ඕනනම් ටිකක් බලමු ඔය ආස්වාදයේ ආස්වාදයේ විදිහට ওই විදිහට විඳින්න පුරුදු වුණොත් ඕකේ තියෙන ආදීනව ටික ප්‍රකට වෙනවා කියලා මතක් කළේ එයා දන්නවා අපි දුක් විඳින්නේ ওই විදිහටමයි දුක තියෙනවා දුක්ඛ දෝමනස්ස කියලා සුව සෝමනස්ස වගේ දුක්ඛ දෝමනස්ස රූප ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ කියන මෙන්න මේ ටිකෙන් තියෙන්නේ පින්වතුනි දුම්නසක් දුම්නස කියන එක ඇති වෙන්නේ කොහොමද අන්න අර විදිහට ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අරමුණු එල්බගෙන දුක ඇති වෙන විදිහට හිතලයි මෙන්න මේ ටික තේරුම් ගත්තොත් එයා දන්නවා සුවය යම් විදිහකටද දුක් විඳලා තියෙන්නේත් දුක ඇති වෙන විදිහට අපි හිතලයි කියලා. අපි යෝකට කෙටියෙන් වෙලා මදි කෙටියෙන් උපමාවක් මතක් කරමු. යම් කිසි කෙනෙකුගේ දරුවෙක් හරි කවුරු හරි නැති වෙලා ඥාතියෙක් නැති වෙලා කියන මේ ඇහැට දැන් මලමිණිය පේනවා. දැන් ඇහැට පෙනෙන රූපය දුක්සහගත නම් ඔතන ඉන්න කවුරුත් අඬන්න ඕනේ. නමුත් හොඳට බලන්න එක්කෙනෙකුට විතරක් මේ පෙනෙන රූපය මහා දුක්සහගතයි දෙන්නෙකුට තුන්දෙනෙකුට විතරක් මහා දුක්සහගතයි. සමහර කෙනෙකුට එහෙම නැහැ. නමුත් පෙනෙන රූපයම දුක්සහගත නම් කාටත් මේ රූපය පෙනෙනවා කවුරුත් දුක් වෙනවා වෙන්න ඕනේනේ. නමුත් මේ පේන රූපය ඇහෙන් ගල්වාගෙන අනේ මගේ පුතා නේද මගේ ඥාතියා නේද දැන් මැරිලා නේද කියලා අපිට නොතේරුණාට අපි හිතින් හිතනවා. පින්වතුනි හිතනකොට ඒ දරුවා මරණ දුකමයි අපිට වෙන්නේ. තේන එක අනිකක් දරුවා මලා නේද කියලා හිතන එක අනිකක් අපිට පෙනෙන එකයි දරුවා මලා කියන එකයි දෙකම එකට එකතු වෙලා මේ මේ දුක එන්නේ. අර අන්දරාත්සයි ලේ දෙකම එකට එකතු වෙලා සැපේනවා වගේ ආදීනව ප්‍රකට වෙනවා කිව්වේ අර විදිහට බලන් වරදින් බලන් හුරු වුණු දුක එන්නේ toy විදිහටමයි ඇහැට පෙනෙන එක වෙනම එකක් දරුවා මලා කියලා හිතන එක වෙනම එකක් දෙකම එකට එකතු වෙලා මේ පේන අරමුණ දරුවා මැරිච්ච දුකයි තයි අඬන්නේ කියලා පේන එක දිහා බලාගෙන අඬනවා නමුත් පේන දේ අනිකක් දරුවා මලා කියලා හිතපු එක අනිකක් අපි දුක් විඳින්නේ මෙහෙමයි නේද කියලා යම් කලක දැක්කොත් අපි පින්වත්තුනි මේ දුකේ කලකිරෙනවා. අපි අන්තිමට අපේම විතර්කයකට යඬලා තියෙන කියන එක පේනවා. අපි දරුවා මලා මලා කියලා හිතපු නිසා මගේ ඥාතිය මලා අම්මා මලා කියලා හිතපු නැවත නැවත හිතපු නිසා දුක ඇවිල්ලා තියෙනවා මිසක පේන අරමුණ නිසා නෙමෙයි දුක ඇවිල්ලා තියෙන්නේ. පේන අරමුණ දල්වාගෙන එල්බගෙන හිතෙන් අල්ලගෙන මනෝ විඥාන මට්ටමින් දුක එන විදිහට හිතනවා. එතකොට ඔන්න දුක එනවා. එතකොට මෙන්න මේ විදිහටයි පින්වතුනි ආදීනව ඇති වෙන්නේ අපිට. ආස් එතකොට දෝමනස්ය අපිට ඇති වෙන්නේ ඔහොමයි. ඒ වගේම කයට යමක් ගැටුණාම ඒක දුක්සහගතයි. කාය විඥානයේ දුක්සහගතයි කාය සම්පස්යෙන් උපදින දුක්සහගත වේදනායි චෛතසිකයක් තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා වේදනාව දුක් වේදනාව ඇති වුණා කියලා නොදකිනකොට අපිට හිතෙන්නේ මේ බාහිර පොට්ටබ්බ රූපයේ දුක් රාගතයි කියලා පොට්ටබ්බ රූපයටයි අපි බය. මොකද ඒ ස්පර්ශය නිසා මේ දුක ඇති වෙනවා කියන එක නොදකිනකොට යම් කිසි කෙනෙක් ආස්වාදය ආස්වාදය හැටියට ආදීනව ආදීනව හැටියට දැක්කොත් විමුතුනි නිස්සරණය කියන එක ඉබේම උපදිනවා කුමක් නිසාද කලකිරීම කියන එක ඇති වෙනවා මේ ලෝකයේ මේ තරම් වටිනාකමක් ලැබෙන්නේ නැහැ අන්තිමට අලියා තමන්ගේම කටේ ලේ රහ විඳලා තියනවා වගේ අපි අපේ මනසම තලු මරලා තියනවා කියන එකයි පෙනෙන්නේ ආස්වාදය කියලා අපි අපේ මනසම විඳලා තියෙන දුක ඇති වෙන විදිහට කියන එකයි පෙනෙන්නේ ඒකෙන් මතක් කළේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු එල්බගෙන හිත එහාට මෙහාට හරවලා සැප ඇති වෙන විදිහට හිතලා අනේ මගේ දරුවා නේද දරුවා දැන් හොඳයි ලොකුයි කියලා අපි හිතන නිසා ඇහෙන් බලාගෙන දරුවා නිසා සැපක් ඇති වෙලා වගේ අපිට පේන්නේ. අනේ මගේ දරුවා දැන් දරුවා මැරිලා නේද නැත්නම් මගේ අම්මා නැති වෙලා නේද ඥාතිය නැති වෙලා නේද යාළුවා නැති වෙලා නේද කියලා ඇහැදල්වාගෙන ඇහෙන් එල්බගෙන රූපේ හිතින් හිතපු නිසායි අපිට දුක ඇති වෙලා තියෙන්නේ. මේ විදිහට හොඳට බලන් නුවණින් මේ ස්පර්ශ ආයතන හයම එල්බගෙන ඊට අනුව සැප දුක් ඇති වෙන විදියට හිතලා අපි සැප දුක් ඇති කරගෙන තියෙන්නේ මෙන්න මේ ටික ප්‍රකට වෙනවා පින්වතුනි ආස්වාදයේ ආස්වාදයේ විදියට දකින්න ගියොත් ආදීනව ආදින විදියට දකින්න ගියොත් අපේම වැරදි ක්‍රියාව අපිට හසු වෙයි මෙන්න මේ අවබෝධයමයි පින්වතුනි අපිට මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6 කෙරෙහි ඇති වෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාව නැති කරගන්න හේතු වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් මෙන්න මේ අවබෝධය ලබාගෙන මෙන්න මේ දැක්ම ලබා ගන්න මෙන්න මේ ටික දකින මට්ටමට කෙනෙකුගේ මනස ගන්න පුළුවන් නම් අන්න එතකොට කියන සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දකිනවා එදාට කලකිරලා නොඇලිලා සියලුම දුකෙන් මිදෙනවා. එතකොට මෙන්න මේ ආස්වාදයේ ආස්වාදයේ විදිහට ආදීනවේ ආදීනවේ විදිහට මම පෙන්නපු පිළිවෙලට දකින්න ඕනේ දකින්න තැනට අන්න ඒ ටික දකින්න මට්ටමට ගණ්ඩායි පින්වතුනි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව තියෙන්නේ සීලයක පිළිතලා සමත කමඨහනකින් හිත වඩලා නුවණින් මේ ආස්වාදය ඇති වෙන්නේ මෙහෙමයි ආදීනේ ඇති වෙන්නේ මෙහෙමයි කියලා ටික ටික මෙනෙහි කරන්ඩ යම් කිසි විදිහකට ටික ටික මෙනෙහි කරනකොට අනුක්‍රමයෙන් මේ කෙලෙස් ගෙවිලා ඒ ධර්මතාවයම ප්‍රකට වෙන දවසක් එනවා තමන්ට තමන්ගේම දැක්මක් වෙලා මේක දකින්න පුළුවන් තැනට එනවා එදාට කලකිරලා නොඇලිලා මේ සියලුම ජරා මරණ දුකෙන් මේ පින් උතුම්ට මිදෙන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ඉතින් බොහෝම දුර්ලභයි මේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ අපිට මේ හැඟවිච්ච යථා ස්වභාවය කවදාවත් ප්‍රකට වෙන්නේ නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ හම්බෙච්ච වෙලාවේදී මේක ප්‍රකට කරගන්න මේක අවස්ථාවක් කරගන්න මේ ජීවිතයේදීම සසර දුකින් එතර වීම පිණිස මේ ස්පර්ශ ආයතන හය ආස්වාදී ආදීන නිස්සරණය අවබෝධ කරගෙන සසර දුකින් මිදීම පිණිස ඔබට මේ දේශනාව හේතුපනිශ්‍රියම වේවා කියන අදහසක් ඇති කරගන්න හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං සුපත්ව සිල් දනාතම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා